නේද? ජීවය ශරීරය කියලා හිතෙන හුඟක් වෙලාවට හුස්මනේ. හුස්ම ගන්න එක මගේ වැඩක්ද? මන්ද කරන්නේ. තාම ඒක ගැන කල්පනා කරලා නැහැ වගේ මට තේරෙනවා. පොඩ්ඩක් ඉඳ දැම්මම බලන්න. හුස්ම ගන්න එක මගේ වැඩක් නම් මෙලහට මැරිලා ගොඩක් කල් ඇයි? කියන වැඩ හැටියට අනිවාර්යෙන් අමතක වෙනවා. එහෙනම් හුස්ම ගන්න එකවත් මගේ වැඩක් නෙවෙයි. ඒකේ දිග කෙටිවත්වත් මට තීරණය කරන්න බෑ. නේද? විව්වත් හයියෙන් හුස්ම වේගය වැඩි වෙනවා. ඒ තරමනේ කලබල වුණොත් ඒත් වැඩි වෙනවා. තරහ ගියොත් ඒත් වැඩි වෙනවා. දුවන්න ඕනේ නැහැ හුස්ම වේගය වැඩි කරගන්න. තරහ ගියොත් දැකලා තියෙනවනේ. ඒක මන්ද කරන්නේ. ආ දැන් මට තරහ ගියා මම මේකේ වේගය පොඩ්ඩක් වැඩි කරගන්න ඕනේ. නෑ නෑ මොකුත් නෑ මං ඒවා දන්නෙත් නෑ මොකක්වත් නෑ. මේකේ සිද්ධ වෙන කිසිදු ක්‍රියාවලියක් මම කරන දෙයක් නෙවෙයි ඒක මගේ වැඩකුත් නෙවෙයි ඒක වෙන මොකද්ද ක්‍රියාවලියක් සිද්ධියක් සකස් වීමක් නේද ඒකේ සැකසීමක් තියෙනවා ඒකට එක්තරා නීතියක් තියෙනවා ලෝකයේ සිද්ධ වෙන එක්තරා නීතියකට තියෙන ශරීරයක් මේක නේද ඒ ඒ නීතිය අනුව මේ ශරීරය සකස් වෙනවා මිසක් ඒක මට අයිති වැඩක් නෙවෙයි මට මොකුත් කරන්න බෑ මට මොකුත් මේකට කරන්න බෑ. තේරුණාද? හොඳටම ඔව්. තව ඉස්සරහට තව තේරෙයි. නේද? හොඳට තේරෙනවා. මේක ගැන තව විමසගෙන යන්න ඕනේ. තේරෙන්න නම් විමසන්න ඕනේ. නිකන් ඉඳලා බෑ. උදේ නැගිටිනවා, කනවා, බොනවා, නානවා, අඳිනවා, හම්බ කරනවා, හොදනවා, බුදිනවා. නැගිටිනවා නේද හොදනවා කනවා බොනවා නානවා හම්බ කරනවා හොදනවා මේ කනවා නිදිනවා ඔහොම ඉන්නවා ඔහොමම ඉමු නේද දැන් මේකම කර කර ඉන්නවද ඒක තිස්සන් සත්‍යයක් කරනවා හ්ම් එහෙනම් මේ එකම රටාවට සිද්ධ වෙන සිද්ධිමාලාවත් එක්ක ඉන්නවද මාව අවබෝධ කරගන්නවද කියන එක මොන නිකන් හිටියට කමන්නේ අර කාලා බීලා නාලා ඇඳලා නේද හැම වෙලේම එක කම්බුල කට තියාගෙන ඉන්න මදිවට වෙලාව දෙක දෙකේ මත තියාගන්න ඊට හුස්ම අල්ලලා අදිනවා ඇති තරම් කියලා. නේද? ඒකටවත් නිදහසක් නැහැ. ඉතින් හරි දුකෙන් පීඩණයෙන් වාසය කරන්න වෙලා තියෙන්නේ ශෝක පරිදේව කියන ඒවා උපදින්නේ මේ సంతානයේ තණ්හාව කියන එක හින්දායි. ශෝක පරිදේව දුක් දෝමනස ආදී මේ సంతානගතව මේ ශරීරයේ උපදින්නේ මොකක් හින්දාද? තණ්හාව කියන එක හින්දායි. තණ්හාව වැටිලා තියෙන්නේ සදින්ම මම කියන කෙනාට. ඊළඟට වැටලා තියෙන්නේ මගේ කියන දේවල් වලට. එහෙනම් දැන් අපි මේ වැළුවා මම කියලා මේ තණ්හාව වැටලා තියෙන තැන හොයන්න ගියාම එහෙම එකක් එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. දැන් අපි මගේ හොයාගෙන යන ගමන් බලනකොට මේ ශරීරය මගේ නෙවෙයි කියලා අපිට හෙළි වුණා. නේද? මේ ශරීරය මගේ නෙවෙයි කියලා තේරුණා. ඊළඟට වේදනා ටික ගන්න බලන්න. අර කකුලේ තුවාලය හැදිලා කෑ ගහනකොට කවුරු හරි ඇවිල්ලා කියනවනේ මේ ඕක ගණන් ගන්න දෙයක් නැහැ. එතකොට මං කියන්නේ මොකක්ද? මගේ වේදනාව දන්නේ මමනේ. එතකොට උන් ආපෙක් කෙනා කියනවා ආ ඔයාගේද වේදනාව. ඔයාගේද? ඔව් මගේ වේදනාවනේ. ඔයාගේ නම් ඉතින් විඳින්න නැතුව ඉන්නකෝ. ඔයා මොකටද දුක් විඳින්නේ ඔයාගේ නම්? ඔයා මොකටද දුක් විඳින්නේ ඔයාගේ නම් කියලා අහුවොත් මොකද කියන්නේ? මට නවත්ත ගන්න බෑනේ මොනවා කරන්නද මේ කකුලෙන් ඇති වෙන වේදනාව මට නවත්ත ගන්න බෑ මොනවා කරන්නද මොනවා කරන්නද එහෙනම් මේ ශරීරය ආශ්‍රය කරගෙන හිත ආශ්‍රය කරගෙන ඇති වෙන වේදනාව නේද මලමිනි ඉස්සරහා කඳුළු වගුරු වගුරු කලන්ත දදා වැටෙයිද ඇතුලෙන් නැගෙන දරාගත නොහි වේදනාව අයින් කරන්න පුළුවන් නම් මෙහෙම ඇදලා යනවා මේක මට ඕනේ නැහැ පිසුද මේ මේ වගේව තියාගෙන ඉන්න මං කැමති නැහැ මේ ලෝකේ කිසිම කිසි සත්වයක් තිරිසන් සත්වයක්වත් කායික වේදනාවක් ඇති වේවා මානසික කායික දුක් වේදනාවක් ඇති වේවා මානසික දුක් වේදනාවක් ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ලබා ගන්න ගතියක් එහෙම තියෙනවා හැමෝගෙම තියෙන්නේ ඇති නොවේවා කියලා එකක් ඇති නොවේවා කියලා ඇතුලෙන් තිබුණා කියලා ඇති වෙන්නේ නැද්ද අකමැති වේදනා මේකේ සකස් වෙනවා නම් කිසිම විදිහකින් මං කැමති නැති වැඩ පිළිවෙලක් මගෙන් කිසිම අවසරයක් මගෙන් කිසිම පූර්ව දැනින්දීමක් නැතුව පටන් ගන්න කාලේ මට තීරණය කරන්නත් බෑ ඉවර වෙන කාලේ මට තීරණය කරන්නත් බෑ කොයි වෙලාවෙ නවතීද කියලා මම දන්නෙත් නෑ කොයි මොහොතක ආරම්භ වේද කියලා මම දන්නෙත් නෑ අන්න එවැනි සැප වේදනා දුක් වේදනා කියන ඒවා මේකේ මට අයිතියක් නැතුවම සකස් වෙනවා. එහෙනම් වේදනා ස්කන්ධය මගේ වැඩක්ද? ඒක මගේද? නෑ. මගේද? නෑ. ඒක මට අයිති දෙයක් නෙවෙයි. ඒක මේ වෙන කාගේ දෙකක්. ඒක මොකද්ද වෙන මොකද්ද වැඩ පිළිවෙලක්. නේද? ඒක අපිට හොන්තට වැටහෙන්න ඕනේ. ඒක වෙන මොකද්ද වැඩ පිළිවෙලක්. ඒක මට අදාළ එකක් නෙවෙයි. හා. දැන් සංඥා මගේ නම් මට ඕන වෙලාවට හටගන්න ඕනේ මට ඕන වෙලාවට නැති වෙන්න ඕනේ මට ඕන විදිහට තියෙන්න ඕනේ මගේ නම් එහෙමයි නේද දැන් මම ලයිස්තුවක් කියාගෙන කියාගෙන යනවා පුළුවන් නම් ඔතන සිද්ධ වෙන සිද්ධියක් සංඥාව කියන්නේ ඔතන සිද්ධ වෙන සිද්ධියක් සංඥාව කියන්නේ ඔන්න බලන්න පුළුවන් නම් සිද්ධ වෙන එක නවත්තන්න හරි අඹ අන්නාසී කෙසෙල් කැලණි විහාරය දියුල් peer මොකද වෙන්නේ ඔතන වැඩපිළිවෙලේ මම මෙහෙ කියන එකම හට ගන්නවද නැද්ද ඉතින් නවත්ත ගන්නකො එහෙම නවත්තන්න පුළුවන්ද නවත්තන්න පුළුවන්ද බැ එහෙනම් ඒක මට අයිති වැඩක්ද ඒක මට අයිති එකක්ද නෑ. හරි. ඇහැ කන නාසය දිව ශරීරයෙන් අරමුණු ගන්නකොට මේකේ සංඥා හැදෙනවා. නේද? ඒක මට නවත්තන්නත් බෑ. මේ බලන්න පවත්තන්න පුළුවන්ද කියලා? විභාගයකට යන්න කියලා සංඥා ගොඩාක් හදාගන්න දැන් පාඩම් කරලා කරලා කරලා කරලා හරි දැන් සංඥා ටික අලෝගෙන යන්න යන්නේ. ගිහිල්ලා ප්‍රශ්න පත්‍රය අතර ගත්ත ගමන් මොකද? නේද? මතකයට එන්නේ නෑ. ආයෙ ඉවරුනාට පස්සේ මෙන්න එනවා. එහෙනම් මට ඕන වෙලාවට ගෙන්නන්නත් බෑ. මට ඕන වෙලාවට එනකොට නවත්තන්නත් බෑ. මට ඕන විදිහට ගෙන්නන්න පරම අයිතිය මට නෑ. මට ඕන විදිහට නවත්තන්න අයිතිය නෑ. බලන්න මල ගෙදරක් එහෙම වෙලා පරණ මතකයන් මතක් වෙයි මතක් වෙයි මතක් වෙන කවුරු හරි කියනවා මට ඇවිල්ලා අයියෝ දැන් ඕවා අමතක කරලා දාන්නකෝ. කිව්ව ගමන් මොකද හිතෙන්නේ? නිකන් දෙන්න හිතනවල්ල නේද? ඇයි? අමතක කරන්න පුළුවන් නම් ඉතින් මම මතක තියාගෙන ඉන්නේ මේක අමතක වෙන්නේ නැහැ. ඕන වෙලාවට අමතක වෙන්නේ නැහැ. එහෙම අමතක කරන්න බෑ. අමතක වෙන්න ඕන. ඒක කොයි වෙලාවෙ වෙනවද කියලා මම දන්නෙත් නැහැ. මතකය කොයි වෙලාවෙ එනවද කියලා මම දන්නෙත් නැහැ. එහෙනම් සංඥාව කියන්නේ මට අයිති නැති මේ බඹයක් විතර වෙච්ච ශරීරය ආශ්‍රය කරගෙන සිද්ධ වෙන වැඩක් විතරයි වැඩපිළිවෙලක් සිද්ධියක් විතරයි පිළිගන්නවද එහෙනම් සංඥාව මගේ කියලා ගන්න පුළුවන්ද නෑ සංඥාව මගේ කියලා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ හරි ඒ වගේම දැන් ඊළඟට පරීක්ෂණයක් කරන්න යන්නේ හරි සංස්කාරය පිළිබඳව හොඳ පරීක්ෂණයක් තියනවා කරන්නේ හරි එතකොට අපිට හිතේ සංස්කාරය ගැන තේරුම් ගන්න පුළුවන් කාය සංස්කාරය ගැන පරීක්ෂණයක් කරගන්න. මම පුංචි මන්තරයක් කියනවා. හරි. මන්තරේ කියනකොට ඔය කයේ වෙනසක් සිද්ධ වෙනවා. තමන්ගේ ශරීරයේ වෙනසක් සිද්ධ වෙනවා මම දැන් පොඩි මන්තරයක් කියනවා. පුළුවන් නම් නවත්ත ගන්න. හරි. එහෙනම් දැන් කියන්න යන්නේ ශාරීරික වෙනසක් සිද්ධ වෙයි. ශරීරයේ වෙනසක් වෙනවා. ඒ කියන්නේ සංස්කාරයක් සිද්ධ වෙනවා සැකසීමක් වෙනවා මම කියනවා පුළුවන් නම් නවත්තන්න හරි පටන් ගන්නද මතුරන්න බයද නෑ නෑ බය නෑ මොන දැම කියන්න යන්නේ පුළුවන් නම් පුළුවන් නම් නවත්ත ගන්න හොඳට පැහිච්ච අමු අඹ ගෙඩියක් ගන්නවා හොඳට පැහිච්ච අමු අඹ ගෙඩියක් ගන්නවා අරගෙන මේකේ හොඳට පොතු ටික රහිනවා. පැහැලා චූටි චූටි කෑලි වලට කපනවා. කපලා පොල් කට්ටකට දානවා. දාලා ලුණු දානවා. මිරිස් දානවා. හොඳට කොටනවා. මොකද උනේ? නවත්ත ගන්න පුළුවන් වුණාද? ඇයි දැන් මෙහෙට මෙහෙට එනවා සම්භාවචාරය? නෑ, එන්නේ නෑ. නේද? අන්න ඒ වගේ අපිට පාර යන්නවත් නැහැ. හරි? එළියට බහැලා යන්න බෑ. ඇහැට යමක් පේනකොට ඔය කයේ ඇතිවෙච්ච සකස් වීමක් තමයි ඔය කටට කේතේ වුණොත් ඒක. ඒ වගේ දසදහස් ගුණයක් වේගෙකින් මේ පිටේ සකස් වීම සිද්ධ වෙනවා. අයියෝ හරි කරදරයි තරහ එනවා. ඊර්ෂ්‍යාව එනවා. ක්‍රෝධය එනවා. රාගය එනවා. වෛරය එනවා. ඒ සකස් වුණාට පස්සේ මේ ශරීරයේ ක්‍රියාත්මක වෙන්නේ සකස් වෙච්ච එකේ හැටියට. මේ සමහරු ගහන්න পায়නවා. සමහරු හබා හඹාගෙන යනවා. ඒ සමහරු දුවනවා. සමහරු ඉඳ ගන්නවා. නේද? සමහරු හොරෙන් බලනවා. සමහරු ඉසිසි බලනවා. නේද? හයියෙන් ඇවිදිනවා, හිමින් ඇවිදිනවා. මේ ඔක්කොම ඉබේද? නෑ මේ ඔක්කොම මොකක්ද? ඇතුලෙන් ඇතිලෙන සකස් වීම. හරි? ආන්ගේ සකස් වීම මගේ වැඩක්ද? මට ඕන වෙලාවට මට ඕන විදිහටද වෙන්නේ නෑ එහෙනම් මේ සංස්කාරයා මං කරන වැඩ නෙවෙයි මට අයිති දෙයක්ුත් නෙවෙයි ඒක මොකද්ද පිටින් තියෙන වැඩ පිළිවෙලක් ඒක මොකද්ද වෙන මට අයිති නැති නමුත් මේ බඹයක් විතර වෙච්ච ශරීරයේ සිද්ධ වෙන වැඩ පිළිවෙලක් මිසක්කා ඒක මගේ වැඩක් නෙවෙයි හරි දැන් අන්තිමට ඉතුරුනේ අහිංසක විඥානය විතරයි මේ සැරේ. ඇයි ඒකට මම අහිංසක විඥානය කිව්වේ? එයා මොකවත් දන්නේ නැති හින්දා. ඔන්න ගමනක් යනවා. බස් එකක. එන්ජිම හරි සද්දයි. ඒ අතර වාරේ හරියට නලාවක් සද්ද කරනවා. ඒ අතර වාරේ ගෝලයක් කෑ ගහනවා. ඒ අතර වාරේ අර ගුවන් විදුලියකුත් හයියෙන් දානවා. ඒ අතර ළමයෙකුත් අඬනවා. ඒ අතර වාරේ දෙන්නේ රණ්ඩු වෙනවා. ඒ අතර වාගේ තව වෙලෙන් දෙකුත් ඇවිල්ලා එක එකක් කියනවා. දැන් මේ මහා ගාලදෝට්ටියක් මැද තමයි මං ඉන්නේ. නේද? ඒ එක શબ્දයකට වක්වත් මං කැමතිද? නෑ. ගෙදර ඇවිල්ලා කියනවා එපා වුණා කියලා. නේද? එපා වුණා කියලා කියනවා. ගෙදර කවුරුහරි මොකද එපා වුනේ? මෙච්චර શબ્ද ගොඩක් තිබ්බා. ඉතින් අහන්නකෝ ඉන්න තිබ්බේ. ඇයි විඥානය කාගේද? විඥානය මගේ කියන අපි ඉස්සෙල්ලා කිව්වේ. ආ එයාගේද සෝත විඥානය. එහෙනම් අහන්න නැතුව ඉඳයි තිබ්බේ. ඔය අකමැතිව ඇහුවේ ඇයි? භාවනා කරන්න ගියාම හැම තැනම සද්ද ඇහෙන්න පටන් ගන්නවා. මට පුළුවන් නම් කන ඕෆ් කරගන්න. හරි ඕ දැන් නේද? නැත්තම් මේකේ නේද ඇහෙන සද්ද අඩු වැඩි කරගන්න නිකන් අර වොලියුම් එක අඩු වැඩි කරන්න පුළුවන් නම් ආ හොඳයි. එහෙම පුළුවන්ද? ඇහෙන ඇහෙන එක අහහ ඉන්න වෙනවද නැද්ද? මෙන්න මේ ශබ්ද රූපයේ ආයතනයේ නේද බාහිර ආයතනයේ අභ්‍යන්තර ආයතනයත් හේතුවෙන් එහි ගැටීමෙන් මොකද වෙන්නේ? සෝත විඥානයේ උපදිනවා මිසක්කා ඒක මගේ වැඩක් නම් නෙවෙයි ඒක මට ඕන හැටියට පවත්වන්නත් බෑ මට ඕන හැටියට නවත්තන්නත් බෑ. මට ඕන හැටියට පවත්වන්නත් බෑ. මට ඕන හැටියට නවත්තන්නත් බෑ. එහෙනම් විඥාණය මගේ වැඩක්ද? මට අයිති දෙයක්ද? නෑ. ඒක මගෙන් පිට සිද්ධ වෙන සිද්ධියක්. දැන් මම අහනවා මේ අත්ංගේ. මොනවද මගේ? මොනවද මගේ? කොයි කෑල්ලකද මගේ කියලා කියන්න පුළුවන්. එහෙනම් දැන් මැරෙන්න හදන්නේ. නේද? මගේ දේවල්, මගේ දේවල්, මගේ දේවල් කියලා මැරෙන්නම හදන්නේ වැරදීමක්ද නැද්ද? වැරදීමක් හින්දා මගේ නොවන දෙයකට මගේ දේ කියලා හිතුණා කියලා ඒක මගේ වෙන්නේ නැහැ. නේද? එහෙනම් අපි ලොකු ප්‍රශ්නෙක ඉන්නේ. හොඳට තේරුම් ගන්න ඕනේ. අපිට තණ්හාව උපදිනවා හරියට තණ්හාව උපදිනවා. ඒ උපදින තණ්හාවෙන් අපි හරි පීඩිතයි. ඒ පීඩිත වෙලා හරියට දුක් විඳිනවා. මේ දුක් විඳින තත්වයකට අපිට යන්න වෙලා තියෙන්නේ වැරදීමක් හින්දා. මේක බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මිරිඟුව පස්සේ යන මුවරන්තුව වාගේ කියලා. කොච්චර කරුණාවක් කොච්චර මෛත්‍රියක් අපි කෙරෙහි බුදුරජාණන් වහන්සේට තියෙන්නේ නැද්ද? අපිව පේන්නේ මෙන්න මේ වගේ. අපි බලන් ඉන්නවා මුවරන්තුව දිහා. පායන වෙලාවක මේ කට්ටිය ඈත බලනකොට ඒ කට්ටියට වැවක් පේනවා. වැවක් පෙවුන ගමන් මෙයාලා වේගෙන් දුවනවා. දුවලා එතෙන්ට යනකොට එතන වතුර වගේ පෙනිච්ච එක නෑ. තව එහා පේනවා ඊට පස්සේ. ඊට පස්සේ එතෙන්ට දුවනවා. එතනත් නැහැ. ඊළඟ ඊළඟ තැනට දුවනවා. එතනත් නැහැ. ඊළඟ තැනට දුවනවා. එතනත් නැහැ. අන්තිමට කොහෙවත් නැහැ. අපිට මොනව හිතේද මේ මෝරංචෝ ගැන? අනේ එයාලට මේක තේරෙන්නේ නැහැ. මේ මෙයාලට ඒක කියලා දෙන්නත් බෑ. මහා දුකක් තියෙන මේ පිපාසාව තියාගෙන තව දුවන්න දුවන්න දුවන්න දුවන්න එයාලගේ පිපාසාව වැඩි වෙනවා. කොච්චර දිව්වත් කමක් නැහැ, කොච්චර දුක් විඳවත් කමක් නැහැ. අන්තිමට වතුර මාත්‍රයක් හරි යාලට හම්බ වෙනවනේ. නේද? අන්තිමට මේ මෝරන්චෝ පෙරදෙනවා. නේද? ඒ වගේ අපිත් මේ තණ්හාව සපුරා ගන්න මම මගේ කියන දේවල් වල කෙරෙහි උපදින තණ්හාව සපුරා ගන්න දුවනවා. පුංචි කාලේ හිතුවා විභාග ටික පාස් කරපුවම ඔක්කොම හරි කියලා. ඊට පස්සේ හිතුවා සාමාන්‍ය පෙළ කරගත්තාම හරි. උසස් පෙළ කරගත්තාම හරි. ඉතින් දිව්වද හොඳ දිවිල්ලක් දිව්වා. ඊට පස්සේ උසස් අධ්‍යාපනය කරොත් හරි කියලා ඊට වැඩි වේගෙන් දිව්වා. ඊට පස්සේ තුන රස්සාවක් කරපුවාම ඔක්කොම හරි කියලා. නේද? ඊට පස්සේ රස්සාවකුත් කරා. දැන් හරි ගියක් දන්නේ රස්සා කරපුවා මොකද? ඊට පස්සේ හිතුවා නෑ නෑ පරස්සාවක් කරගත්තාම ඔක්කොම හරි. ඒක කොහොමද දන්නේ? නේද? ඊට පස්සේ තව මගේම කියලා ළමයි හදාගත්තාම හරි කියලා. ඊට පස්සේ තව ළමයි උස්මත් වෙනාම හරි කියලා. ඊට පස්සේ තව ළමයින්ට රස්සා හොයලා දුන්නාම හරි කියලා. ඉතින් ලයිස්තු කියන්න ඕනේ නේද? එහෙනම් අර වගේමද නැද්ද? මම ඒක කලින් බැලුවේ කවදාද සැලසීමෙන් ඉන්නේ කියලා. මේ ප්‍රශ්නේ අපි නිබඳව අපෙන් අහන්න ඕන එකක්. කවදාද මං සැලසීමෙන් ඉන්නේ කවදාද මම විවේකයෙන් ඉන්නේ? හරිද? මගේ ඉලක්කය කියලා හැමෝටම ඉලක්කයක් තියෙනවා. හැමෝම ජීවිතේ මම මෙන්න මේ දේවල් කරගන්න ඕනේ කියලා අදහසක් තියෙනවා. සමහර අය හිතනවා මම ගයක් හදාගත්තා නම් ඔක්කොම හරි. මට අය මොකවත් ඕනේ නැහැ ගයක් හදාගත්තාම කියලා අවුරුදු ගාණක් ඒකට මහන්සි වෙනවා. ඉතින් ඇයි අපි බැලුවේ නැත්තේ ගෙවල් තියෙන ඔක්කොම සන්තෝෂෙන් ඉන්නවාද? නැහැ. දරුවෙක් නැති අය හිතනවා දරුවෙක් තමයි ලොකුම සම්පත. දරුවෙක් හිටියනම් ඔක්කොම හරි කියලා. හරි. ඇයි එයා කල්පනා කරන්නේ නැත්තේ දරුවෝ ඉන්න ඔක්කොම සන්තෝෂෙන් ඉන්නවද? නෑ. නේද? එහෙනම් තමන්ගේ ඉලක්කය අරන් බලන්න ඒ ඉලක්කයට මම ළඟා වුණොත් මට සන්තෝෂෙන් ඉන්න පුළුවන්ද කියලා. සන්තෝෂෙන් ඉන්න පුළුවන්ද කියලා ඒ ඉලක්කයට ළඟා වුණොත් සන්තෝෂයෙන් ඉන්න පුළුවන්ද කියලා තමන් බලන්න. ස්ථීර සන්තෝෂයක් නැති ඉලක්කයකට නම් ජීවිතේ අරන් යන්න යන්නේ ඒකෙන් වැඩක් ඒකෙන් වැඩක් නැහැ. මිරිගුව පස්සේ දුවනවා වාගේ දුවලා ඇති පළක් නැහැ. එහෙනම් අපි හොයාගන්න ඕනේ දුක් ඇති නොවන ඉලක්කයක්. කොහොම නමුත් මමය මගේය කියලා ගත්ත මේ වැඩපිළිවෙලේදී මම බොහෝම අසරණයි. එතන ඇති මමක්වත් මගේවත් නැතුවා. ඔන්න මට අයිති නැතුවම සිද්ධ වෙන මේ වැඩපිළිවෙල තේරුම් ගැනීමයි ධර්ම අවබෝධය කියලා කියන්නේ. දැන් අපිට මම ඔය ටික කිව්වේ දැන් අපිට ඉස්සෙල්ලට වැඩිය අදහසක් තියෙනව නේද මේක හොයාගන්න ඕනේ කියලා. කොහොමද මේක හැදෙන්නේ? කොහොමද මේ මම කියන සංකල්පය හැදෙන්නේ? කොහොමද මේ මගේ කියන සංකල්පය හැදෙන්නේ කියලා එන්න ඒක හොයාගන්න දැන් කුතුහලයක් තියෙනවා. ඒකයි මම කල්පනා කරේ කලින්ම මේක තේරුම් කරගන්න. තව එක පුංචි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබ වහන්සේත් මම මගේ නෑ කිය කිය මං කියනවා මගේ කියනවා නේද? කෙනෙක් මම මම කියනකොට තව කෙනෙක් එයාම මගේ මගේ කියනකොට එකම වචනේ කියනකොට පින්වත්නි අපි ඉස්සෙල්ලා ගත්ත උදාහරණය ගමු ධූරියන් කියනකොට ඔක්කොටම ඇති වෙන්නේ එකම හැඟීමද නෑ ධූරියන් කියලා වටපිට බලනකොට කට්ටියක් ලස්සනට හිරහ වෙන අතරේ කට්ටියක් මූණ ඇඹුල් කරගන්නවා එකම නේද අදිවචන මාත්‍රයේදී ඇතිවන ස්පර්ශයන් වල වෙනසක් තියෙනවා ඒ ඒ කෙනාට ඒ ඒක වෙනස් වෙනස් විදිහට දැනෙනවා. බුදුරජාණන් වහන්සේලාත් මම මගේ කියලා කතා කරනවා. රහතන් වහන්සේලාත් මම මගේ කියලා කතා කරන කතාවේදී සාමාන්‍ය අවබෝධයක් තියෙන සෝවාන් ආදී පුද්ගලයෝ මම මගේ කියලා කතා කරනවා. පෘථග්ජන මිනිස්සුත් මම මගේ කියලා කතා කරනවා. අන්න ඒ හැමෝම මම මගේ කියලා කතා කරාට ඒ ඒ කෙනාට තියෙන අදහස වෙනස්. හරි. මේ බලන්න මම මේක මෙහෙම කියන්නේ. ආ බැකෝ යන්ත්‍රයක් අරගෙන බැකෝ යන්ත්‍රයක් ඇවිල්ලා බැකෝ යන්ත්‍රයක් ගෙනල්ලා අපි හිතමු අපේ ගමේ පාර කැපුවා කියලා. කවුරුහරි අහනවා කොහොමද මේ පාර කැපුවේ? කවුද මේ පාර කැපුවේ? අපි කියනවා බෑකෝ එකක් ඇවිල්ලා කැපුවා කියලා. බෑකෝ එකක් ඇවිල්ලා කැපුවා කියලා. අපි කියනවා බස් එකක් ආවේ නෑ. බස් එකක් ආවේ නෑ කියලා. අලියෙක් ආවේ නෑ කියලා. බස් එකක් ආවා කියනවා අලියෙක් ආවා කියලා. ඉතින් දෙකම එකම විදිහට කතා කරන්නේ. බස් එකට අපි දීලා තියෙනවා ප්‍රාණවාචීව කතා කරනවා අපි බස් එක ගැන. ඇයි ඒ? බැකෝ එකක් ඇවිල්ලා පාර කැපුවා කියනවා. උදැල්ලකින් කවුරු හරි පාර කැපුවනම්. උදැල්ලක් ඇවිල්ලා පාර කැපුවා කියනවා. නෑ. නේද? එතකොට බැකෝ යන්ත්‍රය ඇවිල්ලා පාර කැපුවා කියලා කිව්වට එහෙම අපි කියනවා තමයි. කිව්වට කොහොමවත් අපිට අදහසක් තියනවද මේක සත්‍යයක් පුද්ගලයක් කියලා නෑ එහෙම අදහසක් සත්‍යයක් පුද්ගලයක් ජීවියෙක් කියලා අදහසක් නෑ බැකෝ යන්ත්‍රය ගැන ඒ ඇයි බැකෝ යන්ත්‍රයේ රෝධවත් බැකෝ යන්ත්‍රයේ අතවත් ඒකේ අර තියෙන කිසිමම කිසිම දෙයක් ගමට ආවා කියලා දන්නෙත් නැහැ, පස්ගෑ වුණා කියලා දන්නෙත් නැහැ. නේද? වැඩ කරා කියලා දන්නෙත් නැහැ. මොකක්වත් දන්නේ දන්නේ නැහැ. බැකෝ යන්ත්‍රය මොකවත් දන්නේ ඒකින්ද ඒක නිස්සත්තයි, නිජීවයි, ආත්ම වශයෙන් ශූන්‍යයි. ඒක ආත්ම කොට ගන්න බෑ. පිළිගන්නවද? ඒක බැකෝ යන්ත්‍රය කියන එක සත්‍ය පුද්ගලයේ නෙවෙයි. දවල්ට කාලක් දන්න ඉඳගත්තේ. ඔවුනේ නේද? සමහරට කාලා තමයි අපි ඉඳගත්තේ. බත් අනපු මේ ඇඟිලි දන්නවද මගේ ඇඟිලි වල බත් වැදුනා කියලා? නෑ. බත් උස්සපු මේ අත මේ අතේ මස් පිටු දන්නවද මම අද දවල් බත් ඉස්සුවා මේ මනුස්සයාට කන්න කියලා? බත් අපපු මේ දත් දන්නවද මම බත් කපුවා කියලා? බත් වැඩිච්ච මේ දිව දන්නවාද මගේ දිවේ බත් වැදුනා කියලා? නෑ. බත් රැඳිලා තියෙන මේ ආමාශය හෝ බඩවැල් හෝ දන්නවාද අපි දැන් මෙච්චරක් උරලයි තියෙන්නේ කියලා? නේද? මේ ශරීරයේ මොකවත්ම මොකවත්ම දන්නේ නෑ. මේ ශරීරයේ කිසිදු දෙයක් කිසිවක් දන්නේ නෑ. මොකක් වගේද? මොකක් වගේද එතකොට? බැකෝ යන්ත්‍රය වගේ. කිසි දෙයක් දන්නේ. එහෙනම් මේ ශරීරයට සත්වයාය පුද්ගලයාය කියන්න පුළුවන්. ආන්ගේ වගේ වේදනාත් එහෙමයි සංඥාත් එහෙමයි පංච පාදානස්කන්ධයෙන් එහෙමයි. තේරෙනවද මෙතන හැදිලා තියෙන වැරද්ද කොච්චරද කියලාද? නේද? ආත්ම කොට ගන්න පුළුවන් ඒවා නෙවෙයි මේවා කියලා අපිට තේරෙන්න ඕනේ. මේ වගේ ලොකු වැරදීම් ගොඩක් තියෙන වෙලාවක මේකේ පරම අර්ථය තමයි පින්වත්නි මෙය ඇතිකල්හි මෙය ඇති වේ මෙය නැතිකල්හි මෙය සිද්ධ වෙන්නේ නැත කියන විදිහට තමයි මේ ලෝකයේ මේ සිත්ති සමුදාය සිද්ධ වෙන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදාය ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්සු නිරෝධා ඉදං නිරුද්ධති එතකොට හරියට දැන් මේ වැස්ස වගේම කාරණාව ඇතිකල්හි වහින එක මට නවත්තන්න බෑ නේද මේක නවත්තන වෙලාව මට තීරණය කරන්න බෑ පටන් ගන්න වෙලාව මට තීරණය කරන්න බෑ හැබැයි මේ වැස්ස මෙලෝම දෙයක් දන්නවද? වහිනව කියලාවත් දන්නවද? නැහැ. මොකක්වත් දන්නේ නැහැ. හැබැයි වහිනවා. නේද? මේක කරන්නෙක් ඉන්නවද? ඔය වැස්ස කරන්නෙක් ඉන්නවද? නැහැ. කරවන්නෙක් නැහැ. ආ. ඕකේ මේකේ වෙනස මොකක්ද දන්නේ නැහැ. වැස්සෙයි මේ ශරීරයේ තියෙන ක්‍රියාකාරීත්වයක් කරන්නේ කරවන්නේ නැත. කරන්නේ කරවන්නේ නැත. හරිද? අන්න ඒ tikai මේ තේරුම් ගන්න බැරි යම් දෙයක් වෙනකොට මේ දේ වෙනවා යම් දෙයක් නොවෙනකොට ඒක වෙන්නේ නෑ. අන්න ඒ ටික තමයි අපේ චිත්තාභ්‍යන්තරයෙන් දැනගත යුතු වෙන්නේ. ඒක දැනගත්තාම කියනවා පටිච්ච සමුප්පන්න ස්වභාවය පටිච්ච සමුප්පන්න ස්වභාවය දැනගත්තා කියලා හරි හරි දැන් අපි ඕක ගැන සුට්ටක් කතා කර කර යමු නේද දැන් ඔන්න සූත්‍රයේ තියෙන විදිහට කතා කරන බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ අහනවා දෙවි කෙනෙක් බ්‍රහ්මයෙක් මිනිසෙක් යකෙක් හරකෙක් ඉබ්බෙක් ආදී වශයෙන් ඉපදුනේ නැත්තම් උත්පත්තිය කියන එක නැත්තම් ජාතිය කියන එක ඉපදීම කියන එක සිද්ධ වුණේ නැත්තම් ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව ආදී සිද්ධ වෙයිද නේද එහෙනම් ඉපදීම නැද්ද අනිත් ඒවා ජරා මරණ ආදී පැනෙන්නේ නැහැ පැනෙන්නේ නැහැ සකස් වෙන්නේ නැහැ ඉපදීම නැත්නම් ජරා මරණ ආදී පැරෙන්නේ නැහැ. ඉපදීම සිද්ධ වෙන්නේ ඇයි? භවයක සකස් වීම. මොනවද භව? කාම භව, රූප භව, අරූප භව කියන භවයන්හි සකස් වීමක් නැත්නම් ඉපදීමක් සිද්ධ වෙන්නේ නැහැ. භවයන්හි සකහෙනම් ජාතියට හේතුව භවයයි කාම රූප අරූප කියන භවත්‍රය තමයි ඉපදීමට හේතු වෙන්නේ. භවයට හේතු වෙන්නේ කුමක්ද කියලා අහනවා. උපාදානයි නේද? උපාදානයි මේ භවයට හේතු වෙන්නේ. මොනවද උපාදාන කියන්නේ? කාම උපාදාන, ditthi උපාදාන, සීල, ගුත උපාදාන සහ ආත්ම උපාදාන කියන මෙන්න මේ හතර උපාදාන දැඩිව ඉතා දැඩිව අල්ලා ගැනීම කොහෙන්ද මේ අල්ලා ගැනීම සිද්ධ වෙලා තියෙන්නේ අපේ මානසිකාරයෙන්මයි මේ අල්ලා ගැනීම සිද්ධ වෙලා තියෙන්නේ එහෙනම් මගේම ක්‍රියාකාරීත්වය තමයි මාව උත්පත්ති ලැබවලා තියෙන්නේ ඒ වගේ නේද මේකේ ක්‍රියාකාරීත්වයමයි ඉදීමට හේතු වෙලා තියෙන්නේ උපාදානයේ සිද්ධ වෙලා තියෙන්නේ. හොඳයි. උපාදානයට හේතුව කුමක්ද? තණ්හාවයි උපාදානයට හේතුව. නේද? කුමන තණ්හාද? රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා, ධම්ම තණ්හා. මොනවද මේ රූප තණ්හා කියන්නේ? මොන දැන් හරියටම තිතටම එන්න වෙනවා දැම්මම බලන්න ඕනේ මගේ ක්‍රියාකාරීත්වය ගැන. හරි මේ ඔක්කොම ව්‍යසනකාරී මේ වැරදීම සිද්ධ වුනේ සහ භවයෙන් භවයට මේ නැවත නැවත දුක් විඳින්න යන සත්‍යයගේ සත්‍යයගේ මේ තියෙන ගමනට හේතු වෙන තැනකට ඇවිල්ලා වුණ නැවතුණා. මම එකපාරටම කියනවා මේ භවය අයින් කරලා දාන්න. කිව්ව ගමන් මොකද කරන්න වෙන්නේ? උපාදානය අයින් කරන්න වෙනවා. භවය අයින් කරන්න නම් උපාදානය අයින් කරන්න වෙනවා. එහෙනම් උපාදානය අයින් කළා ගන්න. එහෙනම් ඒකට තණ්හාව අයින් කරන්න වෙනවා. අන්න තැනට ආවා. තණ්හාව අයින් කරන වැඩපිළිවෙල බුදුරජාන් වහන්සේ දේශනා කරා. හරි මොකද්ද? කුමක්ද තණ්හාවට හේතු වෙන්නේ? හරි. දැන් තණ්හා තණ්හා කියකින් නිකම් කිය කිය යන්නේ නැතුව අපි මේ තණ්හාව කියන එක පොඩ්ඩක් බලමු මේ දැනට තියෙනවද දන්නේ නැහැ කොහොමද දන්නේ නේද? ලක්ෂ 12ක් විතර වටින ඉඩමක් තියෙනවා ඔච්චරයි මට තියෙන්නේ. ඒක මොන තණ්හාවද? ඉඩම් තණ්හාව. එහෙමද? ඉඩම් තණ්හාව කියන්නේ තණ්හාවක් තමයි. හොඳයි. දැන් එතකොට ඒක ඔය තණ්හාවට වැටෙන්නේ නේද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා, ධම්ම තණ්හා. දැන් මට ලක්ෂ 12ක් විතර වටින ඉඩමක් තියෙනවා. මගේ ඇස් දෙක පේන්නේ නැතුව යන්න පටන් අරන්. කවුරු හරි කියනවා ලක්ෂ 12ක් යනවා ඉන්දියාවට ගිහිල්ලා ශල්‍ය කර්මයක් කරගෙන ආවොත් හොඳ කරගන්න පුළුවන් නැත්නම් බෑ කියලා. මං රැකගන්නේ කෝකද? ඉඩමද ඇස් දෙකද? ඇයි ඒ? නොදක ඉන්න බෑ. නොදක ඉන්න බෑ. එහෙනම් ඉඩම් තණ්හාවද වැඩි රූප තණ්හාවද වැඩි? එහෙනම් අපි නේද? ඔන්නෝම් බලන්න අපිට මේ පෙනීමේ දැනීම පෙනීම පිළිබඳ පුදුම තණ්හාවක් තියෙනවා. දවස් දෙකක් විදුලි බලය සම්පූර්ණයෙන් කපන්න ගියන්නේ. එහෙම කිව්වොත් එimhe ඕ මූණ හරකිනවා අපේ ඇත්තද ලාම්පුවෙන් තමයි ඉන්න වෙන්නේ. ඇයි පුංචි එළියකින් ඉන්න බැරි? පුංචි එළියකින් ඔක්කොම වැඩි කරගන්න පුළුවන්. ඇයි අකමැති? පේනවමදි නේද? පේන්න හදාගන්නේ. ඊළඟට දැන් බලන්නකො වෙලා තියෙන දේ මේක මෙතන ඉඳන් අපිට තිබ්බ දර්ශනපතයක් කියලා දෙන එකක්. ඉතින් අපි මෙහෙම වටපිට බලනකොට ඔන්න ඔර යන්න රාත්‍තර ඈතට පේනවා. මෙහි ඉඳන් කොළඹ බලා ගන්න බෑ. මෙහි ඉඳන් නුවර බලා ගන්න බෑ. ඈත වෙන දේවල් බලා ගන්න බෑ. කැමති දේවල්ම නෙවෙයි පේන්නේ. ආන් ඒකින්ද අපි හදාගත්තා gedara pettiya. නේද? ඒ පෙට්ටිය වැඩියෙන්ම තියෙන කැමති දේවල්. හරි. ඒකේ මෙහි ඉඳන් කොළඹ දිහා ඒ පෙට්ටිය දිහා පෙට්ටිය බලලා රූප නිකන් වීදුරුවක් දිහා බලලා කොළඹ කොළඹ ඡායාවක් බලාගත්තා. ඡායා මාත්‍රයක්. නේද? කැමති අයගේ ඡායාව බලා ගන්න පුළුවන්. හැබැයි අනලන බැලුවොත් කාය ස්පර්ශය ලබන්න බෑ ඒකෙන්. චක්කු සම්පස්සජ වේදනාව ඇති කරගන්න පුළුවන්. ඒකින්ද රූප වාහිනිය කියන එකක් හදාගත්තා. දැන් බලනකොට ඒකේ අන්නේ මට ඕනේ නැති ඒවත් යන වෙලාවට. ඒකින්ද මොකද කරේ? කැමති ඒවා බලා ගන්න පුළුවන් විදිහට Tamanට කැමති ඒවා බලා ගන්න පුළුවන් උපකරණ හදාගත්තා. දැන් මේ දවස්වල මොකද වෙලා තියෙන්නේ? යමින් යමින් ගමන ඕක gederනේ තියෙන්නේ. යමින් යමින් ගමන ලෝකේ තියෙන ඕනෑ දෙයක් බලා ගන්න කියන පොඩි චූටි පෙට්ටියක් හදාගත්තා. නේද? දැන් කාගේත් අතේ මේ ලෝකේ ඉන්න වැඩි දෙනෙක්ගේ අතේ මේ චූටි පෙට්ටිය තියෙනවා. මොකද කරන්නේ? හූරනවා බලනවා හූරනවා බලනවා උඩ දානවා පල්ලෙහා දානවා නේද මොකද මේ ගැලවෙන්න බැරි සංහාව මේකෙන් ගැලවෙන්න බැරුව බහුතරයක් වටපිටවත් බලන්නේ නැහැ දැන් නේද එහෙම දිවාට පාරේ යනකොට කණෙන් ගැලවෙන්න බැරුව වැඩි දෙනකොට මොකද වෙලා තියෙන්නේ ඇබ ගහගෙන යන්න වෙලා කැමති දේවල් විතරක් ඇහෙන්න ඒකෙන් ගැලවෙන්න බැරුව උදේ ඉඳන් හැන්දෑව වෙනකන් නේද? දඩම් දඩම් දඩම් දඩම් දඩම් දඩම් දඩම් දඩම් ගාන එකක් අහන්න ඕනේ. ගැලවෙන්න බෑ ඒ තණ්හාව. බැරි වෙලාවක්වත් ඔය උපකරණයකට මොන හරි වුණොත් හරියට දුක් වෙනවා. ඔය උපකරණ හින්දා මැරෙන්නම හදනවා. මොකද ඒ දැකීමට තියෙන තණ්හාව. ඔන්න ඔය තණ්හාව භවය සකස් කරනවා. ඊළඟ උප්පත්තියට හේතු වෙනවා. ජරා මරණ ආදී සකස් වීමට හේතු වෙනවා. එහෙනම් ඔය අතේ තියෙන්නේ මොන පෙට්ටියද? ඔව් තණ්හා පෙට්ටියක් තියෙනවා. තණ්හාව ජනිත කරන උපකරණයක් තමයි මේ අතේ තියාගෙන හූර හූර මිනිස්සු ඒක දිහාම බල බල බල බල බල බල බල බල ඉන්නේ. හරි. එහෙනම් රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, රස තණ්හා කොහොමද දන්නේ? බලන්න වැඩියෙන්ම අසනීප තියෙන්නේ මොකද? කාලා නේද? අසනීපයක් වෙච්ච වෙලාවක නොකන්ද කියලා කියන දේවල් නොකා ඉන්න පුළුවන්. මොකක් හරි අසනීපයක් ඇදලා කවුරු හරි වෛද්‍යවරයෙක්ගෙන මේ જાති ඒවා කන්න එපා කියලා. දැන් හොඳට බඩත් පිරලා තියෙන වෙලාවක ওই වගේ එකක් දකිනවා. දැක්කම මොකද වෙන්නේ? මට වැඩිය ශක්තිමත් පුරුෂයෙක් මගේ ළඟට එනවා වාගේ මාව නිකන් ඒ ඒක තමයි ඇතුලේ ඇතිවෙන සංස්කාරය. හරි? මේ ඇති වෙන සැකසීම මම මේක කන්නේම නෑ කියලා හිතුවට ඇකිලා ගිහිල්ලා බලහත්කාරයෙන් වගේ නේද? එපා කියද්දි බෑ කියද්දි අර කෑම අරගෙන කටට ඔබ්බවලා හප්පවලා ගිල්ලලා තමයි ඕ කාගේද වැඩේ? තණ්හාවේ වැඩේ. මේ පුංචි කෑමකට මෙන්න මෙතනින් පල්ලෙහාට චුට්ටක් යනකම් විතරක් තියෙන මේ තණ්හාව ඊළඟ භවයේ සකස් කරනවා කියලා දන්නවා. හරි. අපි මේ ජීවිතයක් ලැබිලා දුකක් විඳින වාරයක් වාරයක් වාරයක් වාරයක් ගානේ අපිට දැනෙන්න ඕනේ. මේ තමයි ජාති දුක, මේ තමයි ජරා දුක, මේ තමයි ව්‍යාධිය, මේ තමයි මරණ, මේ තමයි ශෝක, මේ තමයි පරිදේව, මේ තමයි යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං කියන්නේ කියලා දුක් විඳින හැම වෙලාවකම දැනෙන්න ඕනේ මේ තමයි ගිය සැරේ බලලා ඉවර කරපු නැති එකේ සාපය. ගිය සැරේ අහලා ඉවර කරපු නැති එකේ සාපය. නේද? මේ තමයි පාලනය කරන්නේ නැතුව බලපු එකේ, අහපු එකේ, විඳපු එකේ, අභිනන්දනය කරපු එකේ විපාකය තමයි මට මේ දැන් සිද්ධ වෙලා තියෙන්නේ. දුක් විඳිනවද නැද්ද? ශරීරයේ හින්දා දුක් විඳිනවද නැද්ද? මේ හම්බෙලා තියෙන ශරීරය කොහොමද දන්නේ? හරි සැපද ඔබ? සැපද ඔබ? ඒවට සද්ද නැහැ. බලන්නකො සැපද කියලා. දැන් මොකද තත්ත්වේ? දාඩියයි කකුල් රිදෙනවා, අත් රිදෙනවා, කොන්ද රිදෙනවා. නේද? හැරෙන්න ඕනේ, පෙරලෙන්න ඕනේ. දැන් ඉක්මනට හොදලා දාන්න ඕනේ. නේද? ඊට පස්සේ ඒක උදේ ඉඳන් බලන්න නේද? උයන්න ඕනේ, තේ හදන්න ඕනේ නේද? ඊළඟට මේක හොදන්න ඕනේ. නාවන්න ඕනේ, රසාවට අරයන්න්න ඕනේ, අන්දන්න ඕනේ. ඒ මදිවට නේද? බඩගිනි කිව්වොත් කෑම දාන්න ඕනේ. පිපාසයි කිව්වොත් වතුර දාන්න ඕනේ. ඒ වගේට බෙහෙත් පෙති 15ක් විතර අතුරට දාන්න ඕනේ. නේද? ඒ මදිවට හවසට වතුර බාල්දි 50ක් විතර වක් කරන්න ඕනේ. සමහර දවසට උණු වතුර වක් කරන්න ඕනේ. සමහර දවසට ඇල් වතුර වක් කරන්න ඕනේ. ඊට පස්සේ තෙල් ගාලා තවන්න ඕනේ. පොට්ටනි බඳලා තවන්න ඕනේ. ඈ ඒකේකව කරන්න ඕනේ. ඒක කරලා පැය 6ක් විතර පෙරලලා තියලා අපව ගන්නත් ඕනේ. නැත්තම් ගීතිච්ච දැන පෙරලලා ගන්න. නේද? මේ වගේ බොහෝ දුක් සහිත රෝග ආකරයක් වෙච්ච ශරීරයක් මේක. නකුල පිතා කියන උපාසක මහත්තයා බුදුරජාණන් වහන්සේ ගාක් අසනීපලා බුදුරජාණන් වහන්සේ ළඟට වැඩ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. මේ කයේ අසනීප තත්ත්වයන් ගැන බුදුරජාණන් වහන්සේ මොකක්ද දේශනා කරන්නේ? බොහෝ රෝගයන්ට ආකරයක් වෙච්ච ඔය ශරීරය නිරෝගීව තියෙනවා කියන එකක් නෑ කියලා. මේක නිරෝගීව තියනවා කියන එක බලාපොරොත්තු වෙන්න බෑ කියලා. ඒ වගේ මේ දුක් සහිත ශරීරයක සකස් වීම සිද්ධ වුණේ. තව ටිකකින් අපිට තෝරගන්න පුළුවන්වා. දුක් සහිත ශරීරයක සකස් වීම සිද්ධ වුණේ පින්වත් ඔන්න ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන දේවල් ගැන තියෙන තණ්හාව ඇතිලා යන ගතිය. දැකීමේ ආසාව, ඇසීමේ ආසාව, විඳීමේ ආසාව කියලා මෙන්න මේ දේවල් තියෙනවා.